කන්ද පරිත්තම් ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකංස ආරාමේ තේන කෝපන සමයේන සවන්තියං අඤ්ඤතරෝ භික්ඛෝ අහිනදන්තෝ කාලකතෝ හෝති අතකෝ සම්බහුලා භික්ඛු යේන භගවතේනුපසංකමින් සුපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සෝ ඒකමන්තං නිසින්නා කෝතේ භික්ඛු භගවන්තං ඒතදවචං ඉද භන්තේ සවත්තියං අඤ්ඤතරෝ භික්ඛු අහිනදට්ඨ කාලකතෝති නහනුන සෝභික්කවේ භික්කෝ චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චින්තේන පරි සචේහි සෝභික්කවේ භික්කෝ චත්තාරියහි රාජකුලානි මෙත්තේන චින්තේන පරෙය්‍ය නහිසෝ භික්කවේ භික්ඛු අහිනා දට්ඨෝ කාලං කරෙය්‍ය කතමානි චන්තානි අහිරාජ කුලානි විරූපක්ඛං අහිරාජ කුලං සේරාපතං අහිරාජ කුලං චම්්‍යා පුත්තං අහිරාජ කුලං කන්හා ගෝතමකං අහිරාජ කුලං නානුන සෝභික්කවේ භික්ඛෝ ඉමානි චන්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරි සචේහි සෝභික්කවේ භික්ඛෝ ඉමානි චන්තාරි අහිරාජ කුලානි මෙත්තේන චින්තේන පරෙය්‍ය නයිසෝ භික්කවේ භික්ඛු අහිනා දට්ඨ කාලං කරෙය්‍ය අනුජානාමි භික්ඛවේ ඉමානි චත්තාරියයි රාජ කුලානි මෙත්තේන චින්තේන පරිතුම් අත්ත ගුත්තියං අත්ත රක්කාය අත්ත පරිත්තායාති ඉදම වෝච භගවා ඉදං වත්තු ආසුගතෝ අතපරං ඒතද වෝච සත්තා විරූපං කේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ චම්්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්නාගෝතම කේහිච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දීපාදකේහි මේ චතුම්පදේහි මේ මෙත්තං මෙත්තං බහුම්පදේහි මේ මාමං අපාදකෝ හිංසී මාමං හිංසී දීපාදකෝ මාමංචතුම් පදහිංසී මාමං හිංසි බහුම් පද සම්බේ සත්ත සම්බේ පාන සම්බේ භූතාච කේවලා සම්බේ භද්‍රානි පස්සන්තු මාකංචි පාපමාගම අපමන බුද්ධ අපමන ධම්ම අපමන සංඝ පමානවන්තානි සිරින් සපානි අහිවිච්චිකා සතපදියුන්නානාබී සරබුමුසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පටික්ඛමන්තු භූතානි සෝහං නමෝ භගවතු නමෝ සත්කන්නං සම්මා සම්බුද්ධානන්ති